දැයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුවක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු මල්කාන්තිගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරලා දෙන විදිහට කරුණාවයි අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අදත් භාවනා අධ්‍යක්ෂින් පිළිබඳව ප්‍රශ්න හයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේකින් අවසරයි. මම දැන් මෙතන යයි ඉරියව්වට සිත යොමා සක්මන් කළෙමි. ස්වල්ප වේලාවකින් වම දකුණ ලෙස මෙනෙහි නොකරම පාදවල ස්පර්ශයේද පා මාරුවන සැටිද සිතින් දැකගත්ෙමි. ක්‍රමක්‍රමයෙන් වේගයේද අඩු වී පාලනයකින් තොරව කය පැද්දෙමින් ඉදිරියට යන්නට විය. දෙයත් යකඩ මෙන් බරට දැනෙන්නට විය. සිත පයේ නොපිහිටා නාසිකාග්‍රය අවට දැනෙමින් තිබූ සියුම් කම්පන ස්වභාවයකට බලහත්කාරයෙන්ම වාගේ යොමු වන්නට පටන් ගත්තා. නමුත් මා ඒ සිත නැවත නැවත පාදයන්ට යොමු කළා. යටිපතුල් පොළවේ අද්දා අද්දා යන තරමට දන හිසෙන් පහළ අප්‍රාණික වුණා. විනාඩි 45ක් ගත වී තිබුණි. පර්යම් සක්‍රියට යමි පඩිපෙළ බැස්සෙමි. සක්මන නැවැත්වීමට ඡන්දය ලබා දී සෙමින් සෙමින් කෙලෙස් අරමුණු වෙද්දී අප්‍රාණිකත්වයේ නැති වී පුරුදු තත්වයට කකුල් පත්වන බව දැක්කෙමි. අරමුණු ගෙවන් වන විට කයේ ස්වභාවයද අරමුණු සහිත විට කයේ ස්වභාවයද යන්තම් තේරුම් ගතිමි. මාහට අනුකම්පාවෙන් සුදුසු උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ වාක්‍යයක් තියෙනවා අරමුණු නොපෙනෙන විට කයේ ස්වභාවය අරමුණු පෙනෙන විට කයේ ස්වභාවයට සාපේක්ෂව තේරුම් ගන්නයි කියලා ඒක ලස්සන වාක්‍යයක්. කැමැතිද මේ ලියුපෙකන ඒක පිළිබඳව තව වැඩිපුර විස්තර ටිකක් දෙන්න අපිට? ලියුපෙකන අත උස්සන්න කැමැතිද? කොටින්ම. ඔෆ් මේක කාලාවේ නැති කෙනෙක් දන්නේ ලියලා තියෙන්නේ. ලියුපෙකන එමුකෝ මොකද්ද සබකෝල කරන්නේ? අපිට දැනගන්න ඕනේ මේක හරි ලස්සනයි. ඒ වගේ තැනකට හිත යොමු වුණොත් අමෝතු දේවල් එයාගෙන් හෙලි කර ගන්න පුළුවන් අනික් අයට ධෛර්යමත් වෙන විදිහට අරමුණ ඇති විට කයේ ස්වභාවය සහ අරමුණ නැතිකොට කයේ ස්වභාවය මම දැක්කයි කියලා. ඉතින් මට හරි ආසයි. ඒකට අනික් අයත් උනන්දු කරවීම පිණිස කොහොමද මේ අරමුණ නැති වෙලාවේ කයේ ස්වභාවය මොකක්ද කියලා හෙලි කරගන්න. හෙලි කරන්න කැමති නැත්නම් අපිව ඉගෙන ගන්නවට ඊර්ෂ්‍යයි නම් දෙන්න ලෝභයි නම් අපි කියන බොහොම හොඳයි. ඒක පිළිබඳව අනිත් දවසෙත් එතන බලලා අපිට වාර්තා කරන්න නම ලියන්න නැතුව. ත්වන් සාරණයි. දෙවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන කෙලවර සිටගත් විට සිටගත් ඉරියව්ව හොඳින් වැටහි. ඉදිරියට පියවර කිහිපයක් තබා යන විට ශරීරයේ નિરાයාසයෙන් ඇවිදින්නාක් මෙනි. ඉබේ ශරීරය ඉදිරියට යයි. ඉන්පසු අවධානය හිතට යොමු වේ. හිත තුල ඇත්තේ හිස් බවකි. එලෙස වැඩි වේලාවක් පවතී. මෙලෙස පවත්නා සක්මන ඊටමත් සැහැල්ලුයි. කිසිදු වෙහෙසකින් තොරව දිගු වේලාවක් සක්මන් මළුවේ සිටිය හැකිය. පර්යංක භාවනාව. කය ඍජුව තබා හිඳගෙන මම දැන් මෙතන යයි සිතන විට ඉඳගත් කයේ ස්වરૂපය වහා වැටහි. අවධානයෙන් පසු සිතට යොමු වේ. හිස් අවකාශයක් තුල නිකම්ම නිකං සිටීමකි. මහා මනා අවදියෙන් යුක්තයි. ඉන්නා බව වැටහි. මෙලෙස නිකන් හිඳීම ඉතා පහසුය. සැහැල්ලුයි පර්යංකය අවසානයේදී ප්‍රබෝධමත්ය. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. මේකේ තියෙන අර ඉස්සලා ලියුමේ තියෙන ලකුණු සක්මන් කරනකොට ඒක ඉබේ සිද්ධ වෙන ගතියක් ඉස්සලා ඒකේ ලියලා තිබුණ ටිකක් ඒක අරියාදුවට වගේ දාලා පාලනය කරගන්න බැරි වුණා වගේ කියලා. නමුත් මේකේ එහෙම නෑ මේම එන්නේ එන්නේ එන්නේ ඉබේ සිට වෙන බව කියන වචනේ විස්තර කරේ. පාලනය කරගන්න බැරි කියන වචනේ නෙමෙයි. ඒ වගේම තියෙනවා හිස් අවකාශයක නිකන් ඉන්නවා වගේ කියලා. මම හිතනවා ඒකම තමයි ඉස්සෙල්ලා ලියුමේ තිබුණේ. අරමුණ නැති වෙලාවේ කයි දිහා බලනකොට පේන්නේ එහෙමයි. ඒ නිසා මෙයා ඇදලා ගමු දෙහිලා ඉස්සරහට. මේ ලියපෙකන කැමති අත උසන්න. මත ඉස්සුවොත් කින කැඳවනවා. අත උසන්න දෙහිටියොත් අපිට අහුවෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන වාක්‍ය තුනකට අපි විස්තර කතා අවිල්ලන්නේ එක වාක්‍යයක් තමයි හිස් අවකාශයක ඔහේ ඉඳගෙන ඉන්නා වගේ කියලා අන්නේ ටික එතන වාක්‍යය තව ටික කියවන්න මල් ගන්න. පාරයන්ක භාවනාවනේ ස්වාමීන් වහන්සේ. අවධානයෙන් පසු සිතට යොමු වේ. හිස් අවකාශයක් තුල නිකම්ම නිකං සිටීමකි. මනා අවදියෙන් යුක්තයි. ඉන්නා බව වැටහි. මෙලෙස නිකං හිඳීම ඊටා පහසුය. ඔව් ඒ ටික ගත්තොත් අවධානය තියෙන්නේ මොකේද දැන් හිස් අවකාශයක් තියෙන්නේ නිකං ඉන්නේ එතකොට පූර්ණ අවදි අවධානයක් තියෙනවා. අවධානයට ලක් වෙන්නේ මොකද්ද? අවධානය ආපాతගත වෙන්නේ මොකේද? ආපాతයේ ඇඩර්ට් වෙන්නේ මොකේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න කැමතියි. අවසරයි ස්වාමිනාංශ. ස්වාමිනාංශ නිකම් කිසිම දැනීමක් කියන්නේ කයේ දැනීමක් තියෙනවා. ඒ අරුණහම හිතට සිතිවිලි නැහැ. හිස් බවක් තමයි දැනෙන්නේ සානස්. ඒකට ඊට පල්ලෑ වාක්‍යයේ තියෙන හොඳ අවධානයක් තියෙනවා කියලා. ඊට අවධානයට ගොදුරු වෙන්නේ මොකද්ද? අවධානය එල්ල වෙලා තියෙන මොකේද? අවධානය ඇඩ්වර්ටින් යොමු වෙලා තියෙන මොකේද කියලා අහුවොත් ඉන්න බව මේ දැන් මෙහෙම ඉන්නවා කියන එක දැනෙනවා සම්මස කොහොමද ඒක කියන්නේ කාට හරි Tamanට වැටිච්ච දැන් මම මම වෙමි කියන එක මම දැන් මෙතන ඉන්නවා කියන එක මේ වැටහිච්ච දේ වචනෙට දාලා කාට හරි කියලා දෙන්න පුළුවන් එකක්ද නැත්නම් කියලා දෙන්න බෑ නමුත් හොඳ බරසාර අත්දැකීමක්. මම වෙමි මම ඉන්නෝ. මේ අත්දැකීම කාට හරි බෙදලා දෙන්න ඕන නම් මෙන්න මෙහෙමයි මම එහෙම ඉන්නකොට මට දැනෙන්නේ මෙහෙමයි කියලා ඒකේ ලක්ෂණ රසපච්චපට්ඨාන වශයෙන් හෝ නැත්නම් සටහන් ආකාර වශයෙන් හෝ කියන්න පුළුවන් දෙයි මම ඉන්නවා කියන එක. හොල්මන්. එතකොට මෙහෙම ඇහුවොත් එimhe මේ මම ඉන්නවා කියන එකේ මම ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කියලා අදහසක් තියෙනවද ඒ වෙලාවේ? නැහැ සර්. මම මෙච්චර වයස කෙනෙක් ලදරුවෙක් වැඩිමාල්ලෙක් කියලා අදහසක් තියෙනවද? නැහැ සර්. මම උගතෙක් මම නුගතෙක් කියලා අදහසක් තියෙනවද? නැහැ සර්. මම පොහොසත් මම දුප්පත් කියලා අදහසක් තියෙනවද? නැහැ සර්. ඒක නිසා ඔය කියන தત્ත්වය මම වෙමි කියන එක කවදාවත් වයසට යන්නේ නැහැ. ඒකේ ගෑනු පිරිමිත් නැහැ. පොහොසත් දුප්පතුත් නැහැ. පැවිදි උපවිදිත් නැහැ. බබ බෞද්ධ බෞද්ධකමකුත් නැහැ. ඔන්න ඕකට තමයි මනුස්සකම කියන්නේ. ඉතින් අපි කොච්චර පොඩ්ඩද මනුස්සකම දන්නේ. අනික හැම වෙලාවෙම අපි ගෑණියෙක් මම් පිරිමේක් මං අච්චර වයස ගිහිල්ලා මං අච්චර දැනුමක් තියෙන කෙනෙක් කියලා මේ පොදියක් අල්ලගෙන නම් බුදුරජාණන් වහන්සේ ඔක්කොම හරහා සුළු විනාඩි ගානකින් ප්‍රകൃතියට ගිහිලා පෙන්නන ඕ බලපන් මම ඉන්නවා හැබැයි ඔය කියන මොනම කඩුගස්ථානයක්වත් පිත්තල වොත්තන්වත් ඔටුන්නක්වත් මොනක්වත් නැහැ ඊට පස්සේ වරනෝ හරි සනීපයි කියලා ඒක කඩුගස්ථාන දාගෙන පිත්තල වොත්තන් දාන ඔටුනු වාගෙන මේ ඉන ජීවිතයේ අල්ලී ණයක් අලි අපායක් ඉතින් අපි මේකනේ එකතු කරගන්න ගන්නේ. මේකනේ මේ නම් ලියනකොට පිටි වශයෙන් අකුරු දෙකක් දාගෙන, පත්තරේ ෆොටෝ දාගෙන, රූපලාවන්‍ය කරගෙන මේ පෙන්වන දේ විතරයි ආතතිය තියෙන තියෙක නැති එකට ගියාම ඉස්සල එක්කන ලියනවා මම අරමුණු නැති වෙලාවේ කය දැක්කයි කිය. මේ දැන් කියනවා ඉන්න බව දන්නවා හැබැයි මොකේ මොකේ එලිලා ඉන්නවද කියලා හොයන්න බෑ. ආලම්බනේ පේන්නේ නැහැ, ආරම්භනේ පේන්නේ නැහැ, නිමිත්ත පේන්නේ නැහැ. හොඳටම දන්නවා මැරෙලා නැහැ කියලා. හොඳටම දන්නවා නිින්ද කියලා නැහැ කියලා. හොඳටම දන්නවා 80ක් නැහැ කියලා. ආන්න මේකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එකේ තමයි අපි මනුස්සකම මනින්නේ. මේක කලබලයක් කියලා හිතාන මේකට පිළිත් නූල් ගැට ගහගෙන මේකට අප නූල් දාගෙන බෝධි පූජා තියාගෙන තනි වුණා බය වුණා කියලා කලබල වේගෙන යන්න ගියොත් ඉතින් ආයෙ කක්කවලේ තමයි. ඒක නිසා මේක හෙලි කිරීම මේක අපිට මෙහෙම යන්න පුළුවන් ඕකට ඔච්චර මහා ලොකු දේවල් නෑ ඒක පොඩි දෙයක් නන් නෙවෙයි අන්න ඒක හෙලි කිරීම පවා අත්දකින්නට වැඩිය ලොකු දෙයක් මට මේ මේ තැනකට යන්න පුළුවන් ඒකේ මොනවත් නැහැ. හැබැයි ඉඳලා නැගිටට පස්සේ පුදුම සාන්තියක් තියෙනවා. ඉතින් ඒකේ හෙලි කරන සමාජයක හිටියොත් මේ වගේ අදහස් ප්‍රකාශ කරන ඕනම කෙනෙකුට ඒකට යන්න හිතේනවා. ඒක කරදරයක් අමලියක් මේක දෙයියෝ යකා ගහලා මේක මේ ඌනියමක් කියවොත් එහෙම ඉතින් කට්ටිය ඉතින් ඉතින් පිරිත් නූල් ගැට ගහ ගහ අප නූල් ගැට ගහ ගහ දෙයයන්ට වැදවැද ඉන්නවා අනේ වනේ වනසිව්පාරේකටවත් මෙහෙම කරදරයක් ගන්න වේවා ඩී හරීම පාළුයි නැද්දකින් ඔබතන් නොදොමකින් මලහූනියන් මේක කියලා ඕකට තරහ වෙනවා අපි කරන්න දන්නේ එහෙම නෑ මේ මේ මේ මලහෝනියමක් නෙවෙයි මේක මේ සාමාන්‍ය මිනිස්සෙක් මාත් ටිකක් දන්නවා යන්න පුළුවන් ඉතින් ඒකට මන අපේකට කැමැත්ත ඇති කරගන්නවා කියන එක තන්නේ කර තමන්ගේ තීන්දුවක් තියෙන්නේ මේ කරදර අතහැරලා වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක් අපිට ඔන්ලයින් වෙන වෙන වැටකොට බැමි සහිත අපේ ඉඩ මේමයි අල්ලපිකාගේ ඉඩ මේමයි මේක අදෙමලා මේක සිංහලයා කියාගෙන නට නැටිලක් නේ. ඉතින් ඒක නිසා ඒ වැටකොටු බැමි නැති සීමාවල් නැති ඒ අපේම අපේම අපේ ලෝකයට යන තමයි බුද්ධ ජානක අපිට කතා කරන්නේ. ඉතින් මේ ගියාට පස්සේ බලන්න ඒක නිතර නිතර ඇති කරගන්න පුළුවන් තත්වයක්. ওই නිවන නන් නෙවෙයි. ඒක හොඳට ලගන්න එපා. නමුත් නිවනට යන්න ඉස්සලා අනිවාර්යයෙන් මේක මේ භූමිය පාගන්න වෙනවා. ඒ පාගනකොට සියල්ල අමතක කරන්න වෙනවා. සියල්ලම අමතක කරන්න වෙනවා. නැත්තම් උතෙන් යන්න බෑ. ඒ නිසා මේකට කැමති වෙනකොට සියල්ල අමතක කිරීම ඉබේ සිද්ධ වෙනවා. ඒක සඳහා එකතරයක් ගියපෙන්නට කියන්නේ ඒක සඳහා නැවතත් ඒ අවශ්‍ය අඩුම ගැනීම සකස් කරලා පරිසරය සකස් කරලා නැවත නැවත එතෙන්ට යන්න සූදානම් වෙන්න. මොකද එතකොට දීර්ඝ අස්සසීලක් අසහනෙන් තොර ගතියක් තියෙනවා. නිසා කැමති නම් එතන ඉන්න අසහනෙන් තොරයි කැමති නම් අසහනෙට යන්න අවසානේ තියෙනවා. ඒ තීන්දු කිරිල්ල කවුරක්වත් කරන්නේ නැහැ. තමන්ගේ තකතිරුකමයි තණ්හාවයි තමයි කරන්නේ. ඒක නිසා thank you ඉස්සරහට ආවට බොහොම ස්තුතියි. ඔච්චරයි කියන්න තියෙන්නේ. උත්තරේ ඉච්චර දුන්නේ මමයි කතා කරේ. මේකට කමන්නේ ඉස්සරහට ආවට පින්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ළඟ ප්‍රශ්නය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පැයකට ආසන්න කාලයක් සක්මනෙහි යෙදෙමි. ඔසවනවා තබන ඔසවන තබන පියවර මත සතිය යොදා බලා සිටිමි. වැල්ලේ සිනිඳු ගති, රළු ගති, උණුසුම සිසිල පතුලට හොඳින් දැනේ. වෑයමකින් තොරව එදෙස බලමින් සක්මන් කළ හැකිය. පරයන්ක භාවනාව. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙසගෙන භාවනාවේ යෙදෙමි. ටික මොහොතකින් පිම්බීම හැකිලිම නොදැනියයි. ශරීරයේ චංචල කම්පන සියුම්ව දැනේ. ඒ දිස බලා සිටියේදී නොදැනීම මුකුත්ම නොදැනෙන තැනකට ඉබේම ගිහින්ය. නැවත අවදිවීමක් විත් නැවත ඒ තැනට වැටේ. මුකුත් නොදැනෙන තැන. නිින්ද ගිහින් නැති වග මට විශ්වාසය. ඒ අතරට අත් දෙක උඩ ගොස් වැටෙනවා වාගේ දැනුනි. කෙනෙක් අතින් අදිනවා වාගේ දැනුනි. ඒවා දෙසද සතියෙන් බලා සිටිමි. තව උරහිස දෙක දිගට සිසිල් දිය ධාරාවක් වැටෙනවා වාගේ දැනේ. ඒ ආකාරයට පැයකට වැඩි කාලයක් සිටිය හැකිය. සිතුවිලි ආවාට ඒවා කරදරයක් නැත. ඇති වී නැති වී යයි. සමහර වෙලාවට ඔහි නිකන් ඉන්නවා යයි මට සිතේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊතා කරුණාවෙන් යටහත් පහත් සුදුසු අවවාදයක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. මේකෙත් ලියලා තියෙනවා මේ මූල කර්මස්ථානේ නැති වෙනවා ඊට පස්සේ කම්පන චංචල වගේක් මතුවෙනවා ඊට පස්සේ ටික වෙලා ගිහලා ඒකත් නොපෙනී යනවා කියලා. මම කැමැති මේ ලියපෙකනාගේ ප්‍රශ්නයක් වශයෙන් අහන්න කැමති නම් මේ බලබලා ඉන්න මූල කර්මස්ථානයමද මේ කම්පන චංචල වශයෙන් පේන්නේ නැත්නම් මූල කර්මස්ථාන විරුද්ධ වෙනස් දෙයක්ද මේ කම්පන චංචල වශයෙන් පේන්නේ කියලා ඒ වාක්‍ය දෙක නැවත කියවන්න බෑ මුල් හරියදී උනේ ටික මොහොතකින් පිම්බීම හැකිලිම නොදෙනීයයි. ශරීරයේ චංචල කම්පන සියුම්ව දැනේ. ඒ දිස බලා සිටියේදී නොදැනීම ඔකුත්ම නොදැනෙන තැනකට ඉබේම ගියන්නේ. ඒතකොට මේ පිම්බීම හැකිලිමමද කම්පන චංචල වශයෙන් පේන්නේ නැත්නම් පිම්බීම හැකිලිම යටපත් කරලා කම්පන චංචල කියන ආගන්තුක අරමුණක් ඇවිල්ලාද කියලා මේක සම්බන්ධයෙන් ලියන එකනා කැමති දාත උසන්න. අපිට සභාවට කට උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම මුළුකම්ම නොදෙන ගින් ඒත් එක්කම වගේ තමයි තේරෙන්නේ. මුළු ශරීරයේම චංචල කම්පන වගේ සියුම්ව. ඒක පිම්බීම හැකිලිම ආකාර වශයෙන් වෙනස් වීමක්ද නැත්නම් පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් පැත්තකට වෙලා කම්පන චංචල කියන්නේ වෙනම අරමුණක්ද කියන දෙක තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. ඒකට තමයි මේ උත්තර දීලා තියෙන්නේ. ඉතින් අපි හිතුවොත් මේ පිම්බීම හැකිලිමයි කම්පන චංචල වෙලා තියෙන්නේ. ඒක හරියට කියනවා නම් වීදුරු භාණ්ඩයක් මෙතන තුල කැඩුණාට පස්සේ කුඩු කුඩු වෙලා යනවා. ඒතර වීදුරු භාණ්ඩේ නැති වුණා කුඩු කුඩු නැතු වුණා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වීදුරු භාණ්ඩේ කුඩු වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට හොඳට බලන්න මේ මාරු වෙන වෙලාවදී ඔක ආයෙයිද නැද්ද කියන්න බෑ. මාරු නැති මේ පිම්බීම හැකිලිම වෙන ආකාරකින් පෙන්වනවා. වෙන සටහනකින් පෙන්වනවා. මේ විදිහට මේ ආකාර පඤ්ඤත්ති ආකාර මාරු වීම සිදු වෙනකොට අපි වෙන නමක් දාන්න හැදුවට එහෙම මේ එකම දෙයම තමයි. බොහෝ විට ඉතින් ඒ නිසා මේකට අනිත් දවසේ මේ වගේ වෙනකොට අපි එකම වෙන දෙයක් වාටපත් වෙනවද නැත්නම් වෙනම දෙයක් මෙතෙන්ට එනවද කියලා. බැලුවොත් පෙනේ මේ මොන හරි දෙයක් දිහා බලන හිටෝ කවදාකවත් ඒක එකාකාරයකට තියෙන්නේ නැහැ. වෙන වෙන වෙන වෙන 18 තන්නේ නටනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ බලන්න ඕනේ මේ එකම 18 තන්නේ නැටුවත් මේ එකම මිනිහා අඳින්නේ. 18 සන්නියම අඳින්නේ එක මිනිහා ස්ටේජ් එකේ දෙන්නෙක් නැහැ කොයි වෙලාව. ඒ මිනිහා ගිහිල්ලා විජහට්ටක් ගාලා වෙස් වෙස් මොනක් දාගෙන ආවිල්ලා ඕන්න මේ විකාර රූපයකට අඳිනවා නැත්නම් විහිළු කාර්යයට අඳිනවා නැත්නම් මහසෝනට අඳිනවා එකමයි. ඉතින් අපි හිතන නෑ ඒ මිනිහා ගියා වෙන මිනිහෙක් එන්නේ කියලා. එහෙම වුණොත් අපි මේකේ පැවැත්ම දකින්නේ සන්තතිය දකින්නේ අපි හිතන මේ එක එකට මාරු වෙනවා කියලා. හොඳට බැලුවොත් වෙනවා මාරු වීමක් වෙන්නේ තියෙන එකම තමයි වෙන දෙයක් වාටපත් වෙන්නේ. ඒකම තමයි ටික වෙලා නැති වෙලා යන්නේ. ඒ නිසා ඉස්සල්ලාම පිම්බි මැකිනේ පේන නිසා ඒක පිම්බි මැකෙන නැතුව මුළු කය පුරාම තියෙන වේදනා කම්පන චංචල වශයෙන් පේනවා. ඒත් කරබල කරන ස්වභාවය හිටියොත් ඒකත් නැතිලා යනවා. ඉතින් ඒක නිසා බලන්න නැවසරයක් බලනකොට මේ ජවනිකා තුනක්ද නැත්නම් එකම දේ වෙන වෙන දේ බවටපත් වෙනවද කියලා. ඒක වෙන වැඩකදී ਸਰවචන්සේ නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. ගාවිමා දත් කීරං කීරම්මා දදී දදිම්මා සප්පි සප්පිමා නව සප්පි මණ්ඩ නවනීතං නවනීතම්මා සප්පි මණ්ඩෝ කියලා දෙනගෙන් කිරිනවා කිරි වලින් දී කිරිනවා දී කිරි වලින් වෙඬරු හැදෙනවා වෙඬරු වලින් වෙඬරු මණ්ඩේ ලැබෙනවා නවනීත ලැබෙනවා කිරිම තමයි මේ වෙනස් වෙවි යන්නේ හැබැයි ඉතින් අපි අර කිරි වලට දී කිරි කියන්නේ දී කිරි වලට වෙඬරු කියන්නේ වෙඬරු වලට වෙඬරු මණ්ඩේ කියලා කියන්නේ මෝරු කියන්නේ හැබැයි මේ එකම තමයි අන්නේ විදියට බලහිටියොත් පේනවා සතිය කැඩෙන්නේ නැහැ එහෙම නැත්නම් හිතන්නේ මේ බිම්ම කරන්න තුන වෙන එකක් ආව මේ සතිය කැඩලා නිසා වෙනවා කියලා එහෙම කන්නේ නෙවෙයි. සතිය නෙවෙයි කැඩෙන්නේ අරමුණක් නෙවෙයි කැඩෙන්නේ අරමුණ මාරු වෙනවා. මාරු වීමට කියන්නේ ආකාර වශයෙන් මාරු වෙනවා. අපි කියන්නේ විකාර වෙනවයි කියලා වැඩි. වැඩි විකාර වෙලා ගියායි. කියන්නේ සිවුන ආකාරයට වෙන ආකාරයටපත් වෙනවා. නමුත් මේ කාමයි. ඒ නිසා කියනවා ඉරට හඳට නොකියා හොර රහසේ කාලය වියකෙනවා අදහා ගන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. මේ කියන්නේ මාපෙම් කලයේ යුවතිය ගැන. අරමුණත් ඔච්චර තමයි. අදාහ ගන්න බැරි විදිහට කාලයට එක්ක මේක වියකිලා යනවා. අපි හිතනවා වෙන කෙනෙක් මේ කියලා. අර හොල්මනම තමයි. බලන්න ඕනේ මේ වෙනස් වීම දක්නා ස්වරූපේ එකම වෙන දෙයක් වඩටපත් වෙන ස්වරූපෙ මිසක වෙන නමක් ගමක් දාලා වෙනම රෙජිස්ටර් කරන්න යන්න එපා. එතකොට සතිය පැවැත්ම සැක හිතෙනවා. සතිය කැඩුනයි කියලා හිතෙනවා. ඒක නිසා බලන්න සක්මන් කරනකොට පරියන් කරනකොට නානා විකාර පෙන්නනවා. විවිධාකාර පෙන්නනවා. එකකටවත් අහුවේ නැතුව ඒක එක වෙස්මුණු දාගෙන ආවට එකමයි මේ ඉන්නේ. මම දිගට බලා ඉන්නවා කියලා බලන එකයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන කල සුසුම් රැල්ල නාස්පෝටේ වැඩි තුනී වී යයි. වර එක දිග සුසුම් රැලිද පසුව කෙටි සුසුම් රැලිද පිටවෙයි. මම භාවනාවට වාඩි වී ඍජුව උඩුකය තබා ගන්න කොතෙක් උත්සාහ කළත් උඩ කොටස කඳ ඉදිරියට බර වෙයි. මම කොතෙක් උත්සාහ කළත් ඉදිරියටම නැමේ. ගරුතර ස්වාමින් වහන්සේ කඳ කෙලින් තබාගෙන භාවනා කරන්නේ කෙසේද මට පැහැදිලි කර දෙන්න. සක්මන් භාවනාව කරගෙන යද්දී යටිපතුල පොළවේ වැලි මත ස්පර්ශ වනු දැනේ. දිගින් දිගටම පාද මාරු කරන විට අවටින් ශබ්ද ඇසේ. නැවතත් පෙරසීම සක්මණෙහි යෙදේ. දිගටම සක්මන් භාවනාව පවත්වා ගැනීමට කරුණ පහදා දෙනමින් යටහත්ව ඉල්ලා සිටි. පළවෙනි එකට වෙලා තියෙන්නේ ඉස්සල්ලාම් වාඩි වෙනකොට සරුවචාන්සේගේ රූපේ බලනද ඔක හදන්නේ එකම තාලයකට. ඔක දිගපල්ල ඔක්කොම ප්‍රොපෝෂනේටිව් ගානකට තියෙන. ඉඳ ගන්නකොටවත් අඩු ගානේ බලන්න හොඳට පට්ටලෝ වාඩි වෙනවා. ඉතින් ඉඳ ගන්නකොටම පිටලැලක් උඩ වාඩි වුණා වගේ, පොල් ගෙඩියක් උඩ වාඩිනා වගේ, තමන්ගේ වලිග උඩ වාඩිනා වගේ ඉඳගත්තොත් ඉතින් ටිකක් වෙලා යනකොට රිදෙනවා. ඉතින් අපේ අම්මත් වාඩි වෙන්න ගියාම ටික වෙලා ගියාම ආනෝ අදිනවා. හරි මහතයි. ඉතින් මං කිව්වා බණ්ඩාර මගේ වලිග උඩ වාඩි වෙන්න එපයි කියලා. ඉල්ලපත අරගෙන එලවනවා මාව. මං ගොම වලිග උඩ වාඩි වෙන්න එපා. ඒකට ඔහොම තමයි වෙන්නේ වලිගේ පැත්තකට දාලා වාඩි වෙන්නේ කියලා. ඉතින් පහුගිය ට්‍රිප් එකේදී අපි ඒ ඕක්ලන්ඩ් වල විශේෂයෙන්ම පොඩි ළමයින්ට කියලා දුන්නා. මේ නායකටිට කියලා වැඩක් නැහැනේ. නායකටිගේ වැඩේම පුටු පුටු ගන්නවා නැත්තම් කොට්ට හොයනවා ඕකනේ වැඩි භාවනා මධ්‍යස්ථානවල. ලෝකේ තියෙන ඕනේ කොට්ට જાතියක් ගන්න ඕන යන්න භාවනා මධ්‍යස්ථානේ. හැම ආකාරෙම තියෙනවා. කොයි එක කෙරුවත් කොන්දරේ තියෙනවා. පොඩි උණ්ඩ තාම එහෙම ගන්නෑනේ. අපි කියනවා පොඩි උණ්ඩ වාඩි වෙනකොට ශරීරය සම්බර කරලා වාඩි වෙන්න කිසිම කෙනෙකුට බෑනේ. ආමි ට්‍රේනින් වල විතරක් සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින් කියලා ඉරියව් දෙකක් තියෙනවා. සීරුවෙන් සිටින් කියනකොට කෙලින්ම ගස්සලා අත් දෙක පල්ලෙහාට ඇදලා පහසුවෙන් ඉඳින් කියනකොට අත් දෙක යනවා. අපි කට්ටිය පහසුවෙන් ඉඳලා භාවනා කරන්න හදමු. අඩු ගානේ භාවනා පරියන්කේ පටන් ගන්නකොට සක්මන පටන් ගන්නකොට තමයි කය සීරුවෙන් කියන්නේ. ඉතින් මේකට කෙටි වයින් කියනවනම් උත්තරේ කියන්නේ යෝග ව්‍යායාම කරන්න කියලා. උත්තරෙන්නේ මේ වචනේ පාවිච්චි කරලා නැහැ. ඉඳ ගන්නකොට හොඳට බලන්න බිම වාඩි වෙලා නිකන් පරියන්කෙන් තොරව නැත්නම් භාවනා නොකරන වෙලාව පොඩ්ඩ වාඩි වෙලා බලන්න ඉඳ ගන්න පුළුවන්ද කියලා. අමාරුයි. ඇත්තටම අමාරුයි. නමුත් ඒකට පුරුදු කරන්න ඕන. පුරුදු කරනකොට කරනකොට කය වැක්කිරලා තියෙන බව දැනගත්තාම අර පටන් ගන්නකොට තිබ්බ පටන් ගන්නකොට ආභෝග කරපු ශරීරෙට හිත එන්න පටන් ගන්නවා. මේ ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ හිටියා හත් ආලෝක කියලා කුමාරෙක් මම හිතන්නේ ආලෝක දමනයේදී සම්බන්ධ වෙච්ච කුමාරයා. එයා මේ භික්ෂුන් වහන්සේලාට මනාපදේ දීමේ දක්ෂයා. එයා මොනවද කන්න කැමති ඒක භික්ෂුන් වහන්සේලාට දෙනවා. මොකද බුදුරජාණන්සේ බේරගත්ත දරුවා. පස්සේ මෙයා මැරලා දිවි ලෝකේ ගිහිල්ලා සරුවචනාංශය ළඟට එනවා බණහන්. බණහන් ඉන්නකොට මෙහෙම ඇඟ වැක්කෙනවා. ඇඟ තියාගෙන ඉන්න බෑ. නැගිටින්න හදනවා ඉඳ ගන්න වැක්කෙනවා. ඊට පස්සේ සරුවචනාංශ කියනවා "ඔබේ ශරීරයේ සුකුම වැඩි ඕලාරික ශරීරයක් මවා ගන්නයි" කියලා. ඕලාරික ශරීරයක් මවාගෙන ඉන්නේ කියලා. එතකොට එයා ඒ දිව්‍ය ආත්ම භාවය යාට කරන්න පුළුවන්. ඕලාරික ශරීරයක් මවාගෙන කෙලින් ඉඳලා බණහන්. ඒ නිසා මේ උඟ දෙනෙක් ඉඳ ගන්නකොට හෝ සක්මන් කරනකොට ඉරියව ගැන තැකීමක් නැහැ. ඇන්දට හේතු වෙලා තමයි ඉඳගන්නේ. ඇත්තටම කියනවා එහෙම කෙනෙකුට බණ කියන්නත් එපයි කියලා. එහෙම කෙනා හිටියට කෙලින් ඉඳගෙන ඉන්න එකනා සීපත් කරලා බණ කියන්නේ කියලා කියනවා. මොකද අර ගොල්ලන්ට ඒ බණහනවට වැඩිය හරි සෞඛ්‍ය ඕනේ. ඉතින් ඒක ඔය සත්‍යෙ මේකට බලපානවා. ඒක නිසා පරියන්කෙන් තොරව කියලා හඳු එහෙම නැත්නම් බාහිර පරියන්කෙන් තොර නෙමෙයි. භාවනා නොකරනලා හොඳට බලන්න පట్టල වාඩි වෙන්න පුළුවන් හොඳ ක්‍රමී. ඒකට වෙනම අභ්‍යාස කරන්න ඕනේ. ආධුනික වෙලාවේ ඕනේ නැහැ. ආධුනික වෙලාවේ මොන ක්‍රමෙන් හරි බලලා සතිය පිහිටවන්න. පිහිටවල තමයි සතියේ අධිකාරිය එන්නේ එන්නේ ඉරියව්ව හදා ගන්න ඕනේ. මම මෙච්චර බයිලා කතා කරාට මටවත් බෑ. මම දැක්කා මේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනම නිදාගෙන ඉන්න හැටි කෙලින්ම මොකක්වත් නැහැ සැතපෙන බුදු පිළිමේ තමයි. නිදා ගන්නෙම දකුණු වෙලෙමයි අත තියාගත්තාම ඒ විදිහමයි මට කවදාකවත් එහෙම හිටියත් නිින්ද යන්නෙම නැහැ. මෙහිට පෙරලෙනවා මෙහිට පෙරලෙනවා. ඒ බුරුමේ පන්සිාන්තිය විනාඩි 15ක් මම බලා හිටිය අනිමිෂ ලෝචන පූජාවක් වගේ අවුරුදු 92යි වයස. මට ඉන්නේ කියලා අපොයින්ට්මන්ට් එකක් දීලා මම යනකොට නිින්ද ගිහිල්ලා. ඉතින් ඒ මෑණියෝ මට කතා කළා කමන්නේ සාන්තේ උකසන්ඩ කියන්නේ නැගිටි කියලා මට ලෝභ හිතුණා. බලාන හිටියා විනාඩි 15ම හෙල්ලෙන්නේ නැහැ. හරියට මතක් උඩ කතා තියානේ සතුටෙන් ලිවිලාවෙන් ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ගත කරන හැම මොහොතකම සතිය පිටුනා විතරක් නෙමෙයි බලපු මනුස්සයාටත් ආදර්ශයක් දෙනවා. ගත කරන හැම ඉරියව්වකම තමන් අපවත් වෙලා ගියත් ඉතුරු කරලා යන්නේ හොඳ ආදර්ශයක්. ඒක ලේසි නෑ. එනිසා ප්‍රශ්නේ හරි වටිනවා. උගව දෙනෙක් ඉඳගෙනකොට අන්තික මේ බෞද්ධයෝ හරි පුදුම වැඩේ ඉස්සරහට කකුල් දෙක දානවනේ බුදු පිළිම තියහරි. බුරිම කට්ටියට කලන්ත හැදෙනවා. මං යනකොට මේ චමියේත් අයකට මං යන්න කලින් උපාසකම්ලා තුන් දෙනෙක් ගිහිල්ලා. ඊට පස්සේ එතන උපස්ථානයකට හාමුදුරුවෝ එළිකෝ මෙහෙ ඉන්නකෝ බලන්න ඒ කට්ටියට මම ටේප් එක දාලා දෙනවා. තුවක්කු දෙක දික් කර ගන්නවලු කැසට් එක දිහාට. මට කියන්න තේරෙන්නේ නැහැ සිංහල විතරයි දන්නේ කියන්නේ. මම දැනගත්තා. ඕක කියන්නේ කිව්වොත් මමත් තරහ වෙනවා. මම දැක්කොත් කියන්නම්. මම දැක්කොත් කියන්නම්. මොකද අපේ කටියට කේන්ති යනවා. අනගාරික ධර්මපාලතුමා දිගටම බැන්නා. තොපේ නමාගම්කෝ ඊතුවක්කු දෙක. ওই බාලගිරියට දීපු ගහක් ගෙඩියක්. අරන් ඵලයන් ගෑන්න මෙතෙන් එළියට වල් බූරුව කොණ්ඩේ ගහගෙන එනවා පනා ගහගෙන මෙතෙන් එනවා කියලා බානිනවා බොහොම කැත විදිහට මම ඇත්තටම එච්චර නපුරු නෑ මම එහෙම එහෙම එහෙමම කරන්නේ නැහැ. ඒක දකින්නකොට සංවේග උපදිනවා. සංවේග වෙන බුදුහාමුදුරු දිහාට මේ කකුල් දෙක දාන්නේ. සංඝයා දිහාට කකුල් දෙක දාන්නේ. එහෙ ගියොත් දාන එකට එහෙම එහෙම ඉඳගත්තොත් ළමෙක් අම්මගේ වැඩේම පොඩි කකුල් දෙක නමලා දානවා. පොඩි එකක් දන්නේ නැහැ. එහෙම කරන්න එපා පුතාය මහා අපරාධයක් මේ බුදුහාමුදුරන් කකුල් දෙක දාන්නේ කියලා. ඒකෙන් වෙන්නේ මොකද පොඩි එකා පොඩි කාලේ ඉඳලාම හොඳට ඉගෙන ගන්නවා බද්ද පරියන්කේ ගහන්න. ඒ බුරුමේ ඔක්කොගෙම මේ කකුලේ යටපැත්ත කොරස් වෙලා. කුෂන් කවදාකවත් දෙන්නේ නැහැ. වාඩි වෙලා වාඩි වෙලා කොරස් වෙලා තියෙන්නේ. ඇස්සටේ ඒ පැත්ත. ඉතින් ඒ එහෙම කරලා තමයි ඒගොල්ලෝ හැදලා තියෙන්නේ. ඉතින් මේක මම කියන්නේ එහෙම පටන් ගන්නකොට එව්වා කරදරයකට ගන්න එපා. නමුත් මේ ප්‍රශ්නේ අහපු නිසා කියන්නේ හැම වෙලාවම Taman ඉන්නේ ඉරියව්ව හතර ඉරියව්වේ සමබර භාවයේ රැක ගන්න. ඒක මේ භාවනාවේ දියුණුවක ලකුණක්. ඒක නිසා භාවනා කරන්නේ නැති වෙලාවක හොඳට බලන්න තමයි සමවිස්කෝව සම්බරව වාඩි වෙන්න පුළුවන් ඉරියව්ව පරිේශන මට්ටමින් කරලා අඩුම ගානේ ආරම්භක ශේෂයේදී ආරම්භිමේදී පට්ටල වාඩි වෙන බෑන්ඩේ කරලා පුළුවන් තරම් ඒක ආභෝග කරලා ඒකට නැවත නැවත එන එක තමයි දෙන්න තියෙන උත්තරේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව මම ආස්වාසය ප්‍රස්වාසය ඇතුල්වන පිටවන ආකාරයේ දෙස බලා සිටියෙමි. ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ දීර්ඝ බව දැනුනි. මෙසේ විනාඩි 10ක් පමණ හොඳින් මේ දෙස බලා සිටියෙමි. සිත නොවිසිරි එහිම පැවති අතර ආස්වාසය හා ප්‍රස්වාසය ඊටා පැහැදිලිව ක්‍රමක්‍රමයෙන් තුනී වී හුස්ම රැල්ල ඇති නැති තරමට දිගටම භාවනාව අවසන් වන තුරුම පැයකටත් වඩා ඒ කාර්ය ඒ ආකාරයෙන්ම පැවතිනි. මගේ සතිමත් භාවය හොඳින් පැවතුණා. ඒ අතර මගේ ශරීරයේ උකුලේ සිට පහළ කොටසම ශරීරයෙන් වෙන්ව ගල් පර්වතයක්සේ තදින්ම ගලක් වාගේ පැවති බව භාවනාව ඉවර වන තුරුම පැවතුන බව වැටහුණා. නමුත් භාවනාව අවසන් වූ පසු කකුල් හිරිවැටීමක් හෝ වේදනාවක් හෝ කිසිවක් දැනුනේ නැහැ. හිත හර හරිම සතුටින් පැවතුණා. මේ தත්ත්වය ගැන ඔබ වහන්සේ පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඔය කියන්නේ හිත තැම්පත් වෙනකොට කය අනුයාත වෙනවා. ඒකට අනුයාත වෙලා සහයෝගය දක්වනවා වගේ දෙයක් කරනවා. යම් වෙනකින් හිත තැම්පත් වෙනකොට කයේ සහයෝගය තිබුණ නැත්නම් ඒ තැම්පත් වීම සිදු වෙන්නේ නැහැ. එලහරකයි මීහරකයි බැඳගත්තා වගේ එලහරක ගොඩට අදිනවා මීහරක මඩට අදිනවා. ඉතින් හයියක් කාන්න බෑ. කලාතුරකින් තමයි කයේ සහයෝගය ලැබෙන්නේ. ඉතින් ඒකට අපි කරණ තියෙන්නේ කයේ සහයෝගය දැන්ලා ගැනීමට කයට දෙන තියෙන උපරිම සැප දෙන්න ඕනේ. පටන් ගන්නකොට හොඳට පට්ටල වාඩිලා දැනගන්න ඕනේ මේ කයේ සහයෝගයේ හිතේ සහයෝගයේ එකට යෝග වුණොත් විතරයි සතිය සහ සමාධිය ඇති වෙන්නේ. ඉතින් ඒකට භාවනාවෙන් කරන්න දෙයක් නැහැ. ඒකට සාමාන්‍ය බුද්ධිය යොදන්න ඕනේ. මේ කය සහ හිත එකට තබා ගැනීමට කලින් අතපය මූණ පොඩ්ඩක් හොදා ගන්න එක ටිකක් සක්මන් කරන එක ඊට කලින් වාඩි වෙලා සාර්ථක වෙච්ච තැනකම වාඩි වෙන එක ඊට පස්සේ පටන් ගන්නකොටමත් කය හොඳට හදලා හිතට ආරාධනා කරන්න ඕනේ එන්න මේ කය ඇතුලේ ඉන්න කියලා ඉතින් යම් වෙලාවක මේ කයයි හිතයි එකට හිටියානම් නැත්තම් ඒක සමவாயයකට ආවනම් ඒක සක්විත රජකමට වැඩිය වටින දෙයක්. මොකද සමාහට අපෘති මේ පොළවේ අවුරුදු 100ක් ජීවිත වෙන එකම චිත්තක්ෂණයක්වත් කය හිතයි එකට තිබිලා නැහැ. හිත එක්ක අතීත එක්ක අනාගත එක්ක වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන ඉතින් මොනදෝ වෙලා තියෙනවා දෙක එකට තියෙනවා නම් එතන එකතු වෙන සංප්‍රයුක්ත ශක්තිය කියලා නිම කරන්න බෑ ඒ නිසා ඒක නිකන් හීයට නැත්තම් කොළපාගනකට දෙන්නෙකුට අයිත් මීහරක් දෙන්නේ එකට ගැට ගන්නවා වගේ යෝග කරගන්නවා කියන එකට තමන්ගේ තමන්ගේ සාමාන්‍ය බුද්ධිය තියෙනවා පොත්වල කොහෙවත් නැහැ ඒක නිසා කරන කෙනාට තමයි තේරෙන්නේ ඒ වගේ වෙච්ච වෙලාවක මේ වගේ හරිය වෙලාවක නිමිත්ත ගන්න කියනවා මට හරිය මේ දවසේ මේ වෙලාවේ මෙහෙම මෙහෙම කරපු නිසා කියලා ඒ ටික නැවත නැවත සපයා දීමෙන් මේ දෙන්නගේ මිතුරුකම සමவாய එහෙම නැත්නම් සහයෝගය සලසලා දෙන්න කියන එක තමයි කියන්නේ. ඒක නිකන් පොදු උපදේශයක්. ඊළඟ ප්‍රශ්නය පින්වත් නායක හිමිපාණෙනි ආනාපාන සතිය කරගෙන යෑමේදී එහි මුල මැද අග වශයෙන්ද මුලින් හුස්ම ගොරෝසුවටද ටිකෙන් ටික සියුම් වෙලා සංසිඳීමට පත්වෙන ආකාරය අත්විඳිමි. හුස්මේ සියුම් ස්වභාවය එන්න එන්න සිත මැදට ඇතුළට යන ගතියක් දැනෙනවා. මේ මේ පෑ භාගයක් පමණ තිබේ. බිම්ගයක් දිගේ ඇතුළට යන්නාසේද දැනේ. ඒ තුල ඇති ඈතින් ශබ්ද ඇසෙන බවද දැනේ. නමුත් මූල කර්මස්ථානීයම සිත පවතී. තවදුරටත් කරගෙන යෑමේදී හුස්මෙහි ඇතිවීම නැතිවීම ප්‍රකට වන අතර සිතුවිලි හා වේදනාවන්හි පවා ඇතිවීම නැතිවීම පෙනෙන්නට ගන්නා අතර මූල කර්මස්ථානෙන් බැහැරට යන සතිය වේදනාවන්හි ඇතිවීම නැතිවීමට යෙදී. තවදුරටත් කරගෙන යෑමේදී සිත මහා හුදකලා බවක නතර වී තිබෙන්නක් මෙන් දැනේ. ගරුතර නායක හිමියනි මා කරගෙන යන භාවනාවේ යම් වරදක් තිබේ නම් අනුකම්පාවෙන් බනින්නේ නැතුව පාදා දෙන්න. මගේ නම කැත්ත කරනවා අහගෙන අහන්නේ ඔක්කොම හිතනවා මේ බණ කියන හාමුදුරනේ බණින හාමුදුරනේ කියලා හිතන්නේ. හරිම කැතයි. මගේ නම කරුණාරත්න. <laughs> ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ආගන්න. ඒ තරම්ම වැක්කෙන කරුණාවක් තියෙන ඉබලට කියන්නේ අනේ හාන්දුන්නේ ඕන දෙයක් කියන්න බණින් ළඟ එපයි කියලා. හොඳට මට අර කියන්න හිතපු දෙයත් මතක නැතිව. ඒ මේ මේ විදිහට මට බයිනකොට කොහොමද මම කියන්නේ? මේකේ අර මේ ලස්සනට ලියලා තියෙන මුලදී මේ Taman අර අරමුණට ඇතුළට බින්ග් එක බහගෙන යනවා වාගේ, දෝනාවක බහගෙන යනවා වාගේ තේරෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේක මේ විදිහටම ලියලා තියෙනවා බටහිර මානසික විද්‍යාව පිළිබඳ පියා කියලා සලකන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට. එයායි ගෝලෙක් හිටියා කාල් යුන්. එයා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ මානසික විශ්ලේෂණය හැදෑරීම හරහා උඩු උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් ආර නැටි කියලා දුන්නයි කිය. ඒ වගේම තමයි භාවනාවේ අරමුණට බහැලා අරමුණ ඇතුළට යනකොට ඒක මේ ඉඳුරංගයෙන් සමුගෙන යටි හිතට බහිනවා. යටි හිතට බැස්සට පස්සේ සීමාවල් නැහැ, මරියාදාවල් නැහැ, අරමුණු නැහැ. උහේ ඉන්නෝ. අන්ධකාරයක ඉන්නවා වගේ. නමුත් මේ Tamangeම ආත්මය කියලා ගන්නවා නම් ඒක ඇතුළට යෑමක් තියෙනවා. කවදාවත් දැකලා නැහැ. අපි මේ ආත්මෙන් ආත්මෙට මේ කුණු කන්දලේ අරගෙන ගියාට දැකලා අපි දැකලා තියෙන පිට ලෙල්ල විතරයි. ඇතුළට ගියොත් ඒක මහා අඳුරු අන්ධකාරයක් තියෙන. කියනවනම් අවුරුදු 7ක් විතර පරණ වෙච්ච අසුචි වලක් වගේ එකක් තියෙන. ඒක තමයි අපි මේ රැකගෙන ඉන්නේ හංගන මේ පෙන්වන්න නැතුව. ඒක හෙලි කරලා බැලුවොත් කාගෙත් එකයි. අතුලට ගිහිල්ලා බැලුවොත් මගේ හිතෙන් ඇතුලට ගියාම මම යන්නේ ඔක්කොගම හිතවලට. මගේ හිතට විතරක් නෙවෙයි. ඒ නිසා හැම පරියන්කේදී මේක නිසා අරමුණට கிඳා බයින්. கிඳා බැසර පස්සේ තමයි තේරෙනවා මම ඉන්නවා මුඛේ ඉන්නවද කොහොම ඉන්නවද කියලා තේරුම් ගන්න බෑ. අන්න ඒ විදිහට ඒ දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට අරමුණේ ලොකු විපර්යාසයක් වෙනවා. අරමුණේ ලොකු ආකාර පරිවර්තනයක් සිදු වෙනවා. ඇතිව නැති වෙන බවක් තියෙනවා. නিত্য නැති කරලා දානවා. අනිත්‍ය ඇති කරනවා. අන්නේ වෙනස ඇති වෙන වෙලාවට උඟව දෙනකොට කියන්නේ කායික මානසික සෞඛ්‍ය නැති කෙනා බය වෙනවා. කායික මනසේ සායනික මනසේ සෞඛ්‍ය තියෙන කෙනා මේකට හිමීට රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන යනවා. කාගෙන ගියත් කායික මානසික සෞඛ්‍ය තිබුණත් මේක කියන්න හිතෙන්නේ කලාතුරකින්. කිව්වට පස්සේ ඒ ලියන දේ තව කෙනෙකුට තේරෙන විදිහට ලියනවා කියලා කියන්නේ ඊටත් වැඩිය උත්කෘෂ්ට දෙයක්. ඉතින් ඒක නිසා එහෙම කෙනෙකුට කියනවා මේක නැවත නැවත පුරුදු කරන්න, දන්න තැන ඉඳලා නොදන්න තැනට වසන්න. උඩු හිතේ ඉඳලා හිත බස්සන්ඩ යටිහිතට යටිහිතේ ගාන පිරිම වෙනසක් නැහැ. යටිහිතේ උසස් පහත් ભેද නැහැ. ඒ යටිහිතේ දුප්පත් පොහසත් ભેද නැහැ. යටිහිතේ බෞද්ධ අබෞද්ධ කතාවක් නැහැ. යටිහිතේ පැවිදිද උපවිද්ද ප්‍රශ්නයක් නැහැ. හැබැයි නන්නා දුන්න තනක් වගේ. හැබැයි ඒක අපේ ඇත්තම හැබෑ නිවහන තමයි ඔය පේන්නේ. ඉතින් එතෙන් යනකොට උඟව දෙනකොට මානසික අසහන ඇති වෙනවා. ලෙඩ රෝග වෙනවා, ගැහෙන්න ගන්නවා, දඟලනවා, පරල වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා බුදුන් කෙරේ සද්ධාවෙන් යන්න කියනවා. සතියෙන් යන්න කියනවා. සීලයක් තියාන යන්න කියනවා. ඉතින් මේ උඩ ඉඳලා යටි හිතේ බහින බටහිර මානසික විද්‍යාව කියන විදිහට මේ අරමුණට කිඳා බහින වෙලාවේ සද්ධාව සතියත් සීලයක් නැත්නම් හැලහැප්පිලි එන්න පටන් ගන්නවා. ඒක නා බය වෙනවා. තනිකන් දෝෂ එනවා. දුවන්න පටන් ගන්නවා. සැලෙන්න පටන් ගන්නවා. අතපය හොල්ලන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒක කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. සොඳු සද්ධාවෙන් කාය ජීවිත নিরপেক্ষව දෙන්න ගිහිල්ලා කාගෙන යන වෙලාවේදී අවුල් පාස දාගන්න නැතුව යන්න ආයෙත් ගන්න. ආයෙ කාගෙන යනවා. ආයෙ ගන්න. ආයෙ කාගෙන යනවා. හරි ඩිලි කැලක් අරගෙන ඩ්‍රිල් කට්ටෙන් විදගෙන යනවා. ආයෙ අරගන්න. ආයෙ තැන්ට යන කියලා විදගෙන යනවා. හෙල වුණොත් කට කඩලා යනවා. විශේෂයෙන්ම පුංචි හිල් ගහන්න ගිහිල්ලා ඩ්‍රිල් කට්ට හරියට අවුලගෙන ඉවරලා තද කරගෙන යන වෙලාවේ බදන් කෑවොත් ඩ්‍රිල් එක හෙල්ලුවොත් සුට්ටුස් කාලා කඩලා යනවා. ඉතින් ඒ වෙලාවේදී ගානට ඒක අරගෙන ආයෙ ඊට ගන්නවා ආයෙ තියෙනවා ආයෙ ගන්නවා. අන්නේම කර කර මේක අවුලව ගැනීම සහ විදගෙන යෑම කියන එක පුරුදු කෙරුවොත් මේ ලෝකේ මොනම විශයක්වත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කියන තැන හොඳට විස්තර සහිතව දැක ගන්න දැකගෙන ඒ අන්ධකාරය තිබුණත් නොපෙනී ගියත් නොදැනී ගියත් ඉස්ලාම් එක්කනා කියලා තියෙන මං අරමුණු නැති කය සහ අරමුණු ඇති කය දැක්ගත්තයි කියලා. අන්නේ තෙන්ට යන හැටි විස්තර කරන්න කරන්න ලොකු විශ්වාසයක් එනවා. විශේෂයෙන්ම සද්ධාව දියුණු වෙනවා. තමන්ගෙන් භාවනා කරන තමන්ට සද්ධාාවක් එනවා. බුදුන් කෙරේ සද්ධාව නෙවෙයි. ඒක මේ තමන්ගේ අත්දැකීමෙන් එන්නේ. එතෙන්ට එනකම් බුදුන් කෙනේ සද්ධාවෙන් තමයි අපි යන්නේ. අතනින් පස්සේ තමන්ට යණ යන තැන පිහිටන සද්ධාාවක් හිටිනවා. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි මේ ප්‍රශ්නේ මෙතනින් સમાપ્ત කරනවා. බැන්නේ නැහැ කියලා මම හිතනවා. ඔව් ඒ නිසා අපිට තව විනාඩි 15ක විතර කාලයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ ප්‍රශ්න හෝ විවේචන තියෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේට දැනෙන්නේ නැහැ. පිම්වීම හැකිලිම දැනෙනවා. එතකොට පිම්වීම හැකිලිම ඔස්සේ භාවනාව දිගටම කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් අවශ්‍යයි. දැනෙන එක දිගේ අනේකයි තියෙන්නේ. තමයි දැනෙන එක ආනපාන දැනෙන්නේ නැහැ පිම්බි මැකිලිම දැනෙනවනේ. පිම්බි මැකිලිම දැනෙන්නේ කොහොමද කියලා කියන්නේ. මේක ආනපාන නෙවෙයි. මේක පිම්බි මැකිලිමෙල කොහොමද දන්නේ? ඔව් මේ පපු පෙදෙස ඉස්සෙනවා මේ හත් වෙනවා. නැවත ඉස්සෙනවා. එතකොට ඉස්සෙන චලනය සහ පහත් වෙන චලනය අතර වෙනසක් තියෙනවද? දෙක සමානද? දෙක සමානවගේ දැනෙන්නේ ඒක. එතකොට අපි ඉස්සෙනවා පහත් වෙනවා කියලා මෙනෙහි කරොත් ඉස්සෙන වෙලාවේ පහත් වෙනවා කියලා මෙනෙහි කරන්න ඉඩ තියෙනවා. බර දෙන්න ඉඩ තියෙනවා. ඉස්සෙන වෙලාවේ පහත් වෙනවා කියන්න බුණා පහත් වෙනවා ඉස්සෙනවා කියන්න බුණා එහෙම නැත්නම් හරියට ඉස්සෙන වෙලාව ඉස්සෙන බව ඇසෙනවා පහත් වෙනවා කියලා කිවෙන් කරලා අඳුරන්න පුළුවන්. පුළුවන් සමහරවිට මොකද්ද පුළුවන් කියන්නේ? ඉස්සෙන වෙලාවට ඉස්සෙනවා කියලා දැනෙනවා. එහෙමනම් ඒ කියන්නේ අඳුරන්න පුළුවන්. ඉස්සෙන එකෙන් පහත් වෙන එක අඳුරන්න පුළුවන් නිසානේ මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. දෙකේ වෙනස බලන්න. මේ ඉස්සෙනවා පහත් වෙනවා නෙවෙයි. ආශ්වාස ප්‍රශ්වාසය නෙවෙයි. සද්දෙත් නෙවෙයි. වේදනාවක් නෙවෙයි ඉස්සෙනවා. ආයෙත් පස්සේ පහත් වෙනවා. මේ ඉස්සෙනවා නෙවෙයි. ආසස්වසායන මේ පාත්‍ර කියලා මෙන්න මේ දෙකේ වෙනස නැන් ලැබිච්ච අරමුණේ විස්තර අරමුණට රිංගනවා කියන්නේ ඕන ඕක තමයි ලැබිච්ච අරමුණ විස්තර සහිත බලනවා මේකට කියනවා අස්තර විස්තර බලනවා අංග ප්‍රත්‍යංග බලනවා අලගිය මුලිය විස්තර බලනවා බලන්න බලන්න එයා ඒ අඬ ගහන යනවා වැඩි වැඩි විස්තර දිගේ ඉදිරියට අඬ ගහන යමක් වෙනවා ඒක තමයි ඉදිරියපත් වෙච්ච පිම්බීම ඇකිලිමිගේ ඉදිරියට යනවා කියන්නේ අන්න ඒක තේරුණාද තේරුණා ස්වාමීන් වහන්සේ එතකොට සක්මන කොහමද? සක්මන් භාවනාව කරගෙන යන්න පුළුවන් පැයක් විතර දිගටම දෙපයට දැනෙනවා පොළවේ ස්පර්ශය තද බව රළු බව වැලි පොළේන වැලි එලෙන ස්වභාවය දැනෙනවා හිත පිට යන අඩුයි කලාතුරකින් පිට යන නමුත් මූල කර්මස්ථානෙට යන්න පුළුවන් ඒ නිසා හොඳට සක්මන් කරන්න. සක්මනේ තමයි ගොඩක් ඔය බැටරිය charge වෙන්නේ නැත්නම් කර්මන්නේ වීම සිදු කරන්නේ. ඉහිල්ලා ඉඳගෙන පේන දේ බලනවා මිසක් ආනාපානේ පේන්නේ නැහැ කියලා කියන්නවත් එපා. පේන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා. අපිට තියෙන්නේ පේන දේ කියන එකනේ. දැන් ඉඳගත්තුක මං කිව්වේ ආනාපානේ විස්තර කියලා මට මේක පේන්නේ නැහැ. චෝදනාවකින් පටන් අරගන්න. කවුද කිව්වේ ආනාපානේ බලන්න කියලා? දුවට පටල වාරිලා පේන දේ කියන්නේ. ඒ පේන දේ දිගේ හිත අරගෙන යන එකයි අපි කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස අර මගේ ප්‍රශ්නයත් මුල ප්‍රශ්න දෙකට ටිකක් සමානයි ස්වාමීන් වහන්ස. අර දැන් ආනාපානයට කියන්නේ මූල කර්මස්ථානයේ විදිහට පිම්බීම හැකිලිම තමයි කරගෙන යන්නේ ඒක කරගෙන ඒක ආනාපානය කියලා මූල කර්මස්ථානය කියලා ආයෙ බිම්බි මහැකිලිමක් දාන්න. නෑ හම්බුනේ නෑ. මොනවා කියනවද මන්ද? ස්වාමීන් වහන්සේ මේ මූල කර්මස්ථානයේ විදිහට පිම්බීම හැකිලිම ගන්න. ඉවරනේ ඔය දෙමලෙන් කිව්වනම් එහෙම තේරෙනවා නේ එහෙම කියනවා. ඒ හොඳන්න දෙමලේ කතා කරමු. නේ ඒ විදිහට පිම්බීම හැකිලිම කරගෙන යනවා. සෑහෙන වෙලාවක් කරගෙන යනකොට ඒක මේ පිම්බීම හැකිලිම නැතුව ගිහිල්ලා ඉතින් ටිකක් වෙලා යනකොට වලාකුළු වගේ නිකන් බ්ලැන්ක් වගේ වෙනවා. ඊට පස්සේ ඒක අර සද්ද මේ නිතරම වගේ ළඟින් ඇහෙන සද්ද ඈතට ගියා වගේ තේරෙනවා අතපයත් එක ගල් වෙනවා වගේ නිකන් අර එක තැන් වුණා වගේ තේරෙනවා සැහැල්ලුවකුත් තියෙනවා මේ ඒක දිගටම පවත්වා ගන්න පුළුවන්. එතකොට නැවත දැන් පණ පණ නැහැ වගේ නිකන් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ ආපහු මේ පිම්බීම හැකිලිම ගැන මතක් කරන්න ඕනේද නැත්නම් ඒක දිගටම පවත්වනවාද ඒක? ඔය දිගට පැවැත්වීම සඳහා හැකියාවක් නැත්නම් යන්න ආරින්. දැන් මේක වැරදිලාද ඉස්සර පස්සර කියලා කලකොල භාවයක් ආව නම් විතරක් මූල කර්මස්ථානේ සිහි කරනවා. Tamanට විශ්වාසයි නම් දැන් මින් ආපු පාර ආවේ සතියෙමයි කියලා විශ්වාසය තියෙනවා නම් නැවත මූල කර්මස්ථානේ යන්න ඕන කමක් නැහැ. සැකයක් තියෙනවා නම් පමණක් මූල කර්මස්ථානේ පරීක්ෂා බලන්න කියලා කියනවා. ඒ විදිහට දිගටම සිටීම හොඳයි නේද? ඉන්නකොට භාවනා විශ්ෙන් කියලා දෙයි ඊගාට කරන්න ඕනේ. අපි දාන්න ගියොත් භාවනා පැත්තකට යනවා. අපි භාවනාවට යන්න ඇරියොත් ඔතනින් පස්සේ භාවනාව විසින් ඒක මෙහෙවගෙන යනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි එhmenan අපි මෙතනින් අපි සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි නැවත රැස් වෙනවා තුනට gediya ගහනකොට.